නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තම අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මාමංගල සූත්‍රයේ පතිරූපදේශ වාසෝච කියන ගාතාව සීල සමාධි කියන මට්ටම් දෙක ඇරලා ප්‍රඥා මට්ටමේ දේශනාව. මේක මට්ටම් වලින් ගත්තාම දෙතිස්මා තලයෙන් 31 වෙනි මට්ටමට අදාළ ප්‍රඥා මට්ටමේ අවසාන දේශනාව. ප්‍රතිරූප කියලා කියන්නේ මේ ලෝකේ පවතිනා වූ සෑම දෙයක්ම විවිධ රූප වලින් අන්තර්ගතයි කියන එක. දේශ වාසෝච කියලා කියන්නේ සෑම දේශයකම වාසය කරන්නා වූ සෑම දෙයක්ම විවිධ රූප වලින් අන්තර්ගතයි. කුමක්ද මේ රූප? මේ දෙතිස්මා තලයේම පැවතෙන්නේ රූප වලින්, නාම වලින්. එනම් සෑම කලාපයක් පින්ඩයක් ගත්තාම ඒ පින්ඩයක කලාපයක රූප ගණනාවක් අන්තර්ගත වෙලා තියෙනවා. තාපසේක් භාවනා කරනකොට යම්කිසි ගාක කොළයක් වැටෙනවා නම් ඒ කොළය අවුලලා ගන්නකොට ඒ කොළය තුලින් එයාට පේනවා රූපයක්. මේක අසුවල් ගසේ කොළය කියලා. තවත් රූපයක් පේනවා මේක මේ වාගේ නිර්මාණයෙන් යුක්ත කොලයක් කියලා. මේ වාගේ නිර්මාණයෙන් යුක්ත සිටිවිල්ල පාල කරන රූප කලාපයක් කියලා. මේක ඉහළ මට්ටමේ ප්‍රඥාවක්. ඇයි මේක ආවල් ගායේ කොලේ කියලා පේන්නේ නැතුව මේ වගේ නිර්මාණයක් කියලා පේන්නේ නැතුව මේ වගේ සිටිවිල්ලක් ඇති කරන්න දක්ෂ රූප කලාපය කියලා පේනවා නම් එයාට කොලයක් කියන සිටිවිල්ල පාලකලේ මේ රූපය ගහක කොළයක් ඉන්න චෛතසිකේ පාල කරන්න දක්ෂ වුණා මේ කොළය. එහෙනම් එයා ආත්පසින් වෙනත් එකක් දැක්කා. තවත් කෙනෙක් කියනවා මේක තුල නාමය දැක්කා මේක තුල ඇලීම ගැට්ටා දැක්කා ගැටීම දැක්කා මේක තුලින් අනිත්‍ය දැක්කා, ජරාව දැක්කා, මරණය දැක්කා. මේක තුලින් ධර්මය දැක්කා. මේ ලෝකේ පවතින ධර්මතාවය දැක්කා. එහෙනම් මේ විදිහට එක එක්කෙනා දකින්නේ ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටම් වලට ගෝචර වෙන රූප. එහෙනම් සෑම නාමයක් රූපයක් ගත්තාම ඒක තුළ විවිධ රූප අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා ප්‍රඥාවෙන් අපට දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒක අපි වඩලා නැති නිසා. එනම් ප්‍රතිරූප කියන එකෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම විවිධාකාර රූප ගණනාවක් අන්තර්ගත කරපු දෙතිස්මා තලයේම රූප ගැප් කරගත්තා වූ වාසයක් තමයි මේක පවතින්නේ. එහෙම තමයි මේ හැම දෙයක්ම වාසය කරන්නේ. මේ හැම දෙයක්ම අපේ පෙරපින් ගසක් දැක්කත් පෙරපින් ගසේ අනිත්‍ය දැක්කත් පෙරපින් අලංකාරය දැක්කත් පෙරපින් ඇලීම ගැටීම දැක්කත් පෙරපින් ඒක තුළින් මරණානුසතිය කැඩිලා බිඳිලා ජීර්ණ වෙලා පොළොවට පස් වෙලා යන මරණානුසතිය දැක්කත් පෙරපින් මේවා දකින්න මට අවස්ථාව ලැබුණයි කියන එක දැක්කත් පෙරපින් මේ වගේ දේවල් තියෙන නිසා මට මගේ සිත අදා ගන්න පුළුවන් කියලා Tamanට විශාල සන්තෝෂයක් දැනෙනවා ඒකත් පෙරපින් එහෙනම් මේ විදියට තමන් මේ හැම දෙයක්ම පෙර පිනක් වශයෙන් දකිනවා නම් ඒ තුලින් තමන්ගේ සිත ලෝභ දේශ මොහ රාග වලින් නිදහස් කර ගන්නවා නම් සිත මනාකොට සකසුරුවම් කර ගන්නවා නම් ඒකාන්ත වශයෙන්ම එයා අරියත් ඵලයෙන් පිරිනිවන් පානවා කියන එක තමයි මේ ගාතාවෙන් කියන්නේ. එනම් පතිරූප දේශ වාසෝච කියලා කියන්නේ මේ ලෝකේ පවතිනා වූ සෑම රූපයක්ම විශාල නාම රූප සංඛ්‍යාවක් එකතු කරගන්න එකතු කරගෙන සිටිනා රූප හැම දෙයක්ම එකතු කරගෙන නිර්මාණය වෙච්ච රූප මේක අපට දකින්න පුළුවන් නම් ඒ දකින සෑම මොහොතකම පන්සිල් කැඩෙන්නේ නැතුව අපට ක්ලේශ ධර්මයන් නිර්මාණය නොවන නොවන විදියට සිත පරිස්සම් කරගන්න පුළුවන් නම් සිත හදා ගන්න පුළුවන් නම් දෙවියන්ට දේශනා කරනවා තථාගතයන් වහන්සේ මේ ලෝකයේ නිවන හොයන්න යන්න එපා මංගල කරුණ හොයන්න යන්න එපා ඒක තමයි මංගල කරුණ අපි ගහට බැඳෙනවා ඒකේ එවනට බැඳෙනවා ඒකේ කඳේ තියෙන ලී වල වටිනාකමට බැඳෙනවා ඒකෙන් අම්බෙන සිසිලට බැඳෙනවා ඒකේ ඖෂධීය ගුණාංගයට බැඳෙනවා. මේ වගේ විවිධාකාර රූප 32ක් පවතිනවා. එකකින් ගැලවෙනකොට තව එකකට බැඳෙනවා මේ රූප හැම දෙයකින්ම ගැලවිලා ඒ හැම දෙයක්ම පෙර පිනං මගේ නිවීම පිණිස මට පාළ වෙච්ච පිනක් කියලා දැනගෙන එයාගේ සිත මනාකොට සැකසුරුවම් කරගන්නවා නම් මේ ලෝකේ ජීවත් වෙන මොහොතේ ඒක තමයි එයා මේ ලෝකයේ කරන උතුම්ම සේවාව ඒ විඥාණයට මිනිසත් බව ලැබපු සෑම කෙනම Tamanට යුතුයකමක් වගකීමක් වශයෙන් කරනවා නම් මේ කාරණාව කළ යුතුයයි. එහෙනම් Taman ඉන්න ඉන්න තැන්වල Tamanට පේන හැයෙන දැනෙන හැම දේ තුලින්ම මේ රූපයන් වල එකතුව Taman දකින්න ඕනේ. එක රූපයකින් ගැලවෙනකොට තවත් රූපයකට අවු වෙනවා. එක රූපයකින් නිදාස් වෙනකොට තවත් රූපයකට කොටු වෙනවා. සෙනෙහසෙන් හෝ වේවා මිතුරුකමෙන් හෝ වේවා අවංකකමෙන් හෝ වේවා වෛරයෙන් පීඩණයෙන් හෝ වේවා මොනවාරි ක්‍රමයකින් මිනිස්සු මේ රූප වලට අහුවෙනවා මේ රූප එකතු කරගෙන වාසය කරන මේ දේශවල මේ සීමාවල අපි මේ හැම දෙයක්ම පින් වශයෙන් පාවිච්චි කරනවා නම් නිවනට කමඨාන් වශයෙන් පාවිච්චි කරනවා නම් ඒ හැම දේ තුලින් සිත මනාකොට සකසුරුවම් කරගන්නවා නම් ඒ උත්තමයා මංගල කරුණ දැකලා ඉවරයි මංගල කරුණ කියලා කියන්නේ අරියත් බෝධියෙන් පිරිණිවන් පෑමේ කරුණ එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළම මේ සෑම දෙයක් තුළම විවිධාකාර රූප පවතිනවා. විවිධාකාර රූපවල එකතුවක් වශයෙන් මේක පවතිනවා. ඒ රූපවල එකතුව නිසා අපට විවිධාකාර ඇලීම් ගැටීම් ඇති වෙනවා. ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා. මේ වලින් සිත සැකසුරුවම් කර ගැනීම තමයි මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයේ නිවීම පිණිස දේශනා කරන කමඨාන ඒ මංගල කරුණ එහෙනම් මේ මංගල කරුණ අපි සීතබා ගනිමු. මේ කමඨාන වඩමු. භාවනාන යෝගිව මේ අවබෝධයෙන් යුක්තව ජීවත් මේ අවබෝධයේ මේ ප්‍රඥා දේශනාවෙන් අපට ලැබිච්ච මේ බිඳුවක් වගේ බොහොම පුංචි කාරණාව ඒකාන්ත වශයෙන්ම අපි වඩන විදර්ශනාවට අරියත් බෝධියේ පාරමිතාවට මේක ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා පිරිනිවන් පාන්න මේ අවබෝධය ඒකාන්ත වශයෙන්ම අපට ශක්තියක් ධෛර්යයක් වේවා කියලා සාදුකාරයක්